This the second part of the talk. You listened before. The long talk was split for the convenience of listening. ඕක තමයි බුදුදහමේ හදවත. ඕක තමයි බුදුදහමේ ජීවිතය. හරය. ඔය ටික දන් නැත්තම් ඔය ටික දැක්කේ නැත්තම් මොන්න තරම් උත්සාහවත් වුණත් ආශ්‍රය වෙන්නේ නැහැ. එනිමම එනිමගත් බඳී නමුත් ඉනවග බඳින ගොඩනැගිල්ල කොහෙද තියෙන කොච්චර උසද දන්නේ නැහැ. සීල් රකි, සමාධි වඩයි, විදර්ශනා කරයි. සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා වඩනවා. මොකටද නිවන් දන්නේ? කොයිද මොකද්ද නිවන? දන්නේ නැහැ. කොයිද තියෙන්නේ? දන්නේ නැහැ. ගොඩනැගිල්ල දන්නේ නැහැ, උස දන්නේ නැහැ, ඉනවගත් දැන් දැහැකේ හැමදාම. ඒ වගේ තමයි වෙන්නේ. මේ දර්ශනය ඉගෙන ගත්තාම ඉස්සෙල්ලා මෙයාට ඉනිමඟට ඉස්සෙල්ලා හම්බෙන්නේ ගොඩනැගිලි. අහවල් තැනයි ගොඩනැගිල්ල තියෙන්නේ මෙච්චර කුසයි කියන නිම්මයි තියෙන්නේ. ඊට පස්සේ එයාට ඉනිමඟ බඳින්න හම්බෙන්නේ. ඒ වගේ මේ මම කියලා දුන්නේ ඔයගොල්ලන්ට ගොඩනැගිල්ල ගැන. නගෝ ඔයගොල්ලෝ නගින්න හදන ගොඩනැගිල්ල. මෙන්න මේ වගේ තැනකටයි ගොඩ වෙන්න හදන්නේ. මේ වගේ තැනකටයි නගින්න ඕනේ කියලා. දැන් කෙනා කෙනාගේ දක්ෂකම මත ඉනිමඟ ඉක්මනට බැඳගත්ත හැකි බැඳගෙන නැග ගන්න පුළුවන්. බැඳපු ඉනිමන් නෑ. තමන්ම ඉනිමග බැඳගෙන තමන්ටම නගින්න තින්නේ මේ ප්‍රාසාදයට. නැග්ගහම නැගපු දවසට තමන්ට යම් තැනකට ගියේ කෙනෙක් ශෝක නොකරයිද එසේ වූ තැනකට යන්න පුළුවන්. මා විසින් මෙසේ අසන ලදී එක් සමයකදී භාග්‍යවතුන් වහන්සේ චාලිකා නුවරට නුදුරු චාලිකා පර්වතයේ වැඩවසන සේක. හිතමෙහි වනාහි මේගිය පිරුණෝ භාග්‍යතුන් වහන්සේගේ උපස්ථායක වෙති. මේගිය හාමුදුරුවෝ තමයි භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළේ. එකල්ලි මේගිය තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කරා එළඹ භාග්‍යතුන් වහන්සේ වැඳ එකත් පසක සිටියේ. එකත් පසක සිටියා වූ මේගිය තෙරුණෝ භාග්‍යවතුන් වහන්සේ මම ජන්තු ග්‍රාමයට පිළිපිනිස්ස පිවිසෙන්නට කැමැත්තෙමි. භාග්‍යවතුන් වහන්සේට සැලකලහ. මේ කියන්නේ තෙටි යම් ගමනකට කාලය සිට වුණම් ඒ කරව භාග්‍යවතුන් වහන්සේ වදාළසේ. භාග්‍යවතුන් වහන්සේ කාලිකා නුවරට මුදුරු කාලිකා පර්වතයේ වැඩ වාසය කරන කාලේ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළේ මේ ගිය හාමුදුරුවෝ. මේ ගිය හාමුදුරුවෝ වෙලාවකදී භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා එකත් පස්සට ඉඳගෙන භාග්‍යතුන් වහන්සේ කියනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මම ජන්තු ග්‍රාමයට පින්දපාත යන්න කැමතියි කියලා. හොඳයි මේ ගියේ ඔබ යම් තැනකට යන්න කැමති නම් යන්න. ඉක්විතේ නේගිය තෙරුව පෙරවුරුවේ හැද පෙරව පාසිවුරුගෙන ජන්තු ග්‍රාමයේ පිළිපිරිස පිළිතියහ ජන්තු ග්‍රාමයට පිළි උදා වැඩියා. ජන්තුගාමී පිළිපිනිස හැසිර පසුබත් කල්ලි පින්දපාතෙන් පෙරලා ආවාහු කෙමිකලා නදී තීරයේ කලා එළඹියහ එළඹ කෙමිකලා නදී තීරයේ කලා ගංගා විහාරයේ පිණිස සක්මන් කරනෝ ජන්තු ග්‍රාමයට පින්දපාතේ ගිහිල්ලා ඇවිල්ලා හවස් කාලේ ගංගා විහරණය කියලා කියන්නේ කකුල වල කෙන්ද වල අපහසුකම යන්නේ පොඩ්ඩක් ඇවිදින එක. ගංගා විහරණය කියන්නේ. එතකොට හවස පොඩ්ඩක් ඇවිත්ලා මේ කෙමිකලා කියලා ගංගාවක් වෙන ඒ ගංගාව අයින දිගේ. ඇවිදිනකොට ඒ ගංගාව අයිනේ ඉතාමත් ලස්සන දැකුම් කළු අඹ උයනක් දැක්කා. හවස පොඩ්ඩක් එහෙම ඇවිදින්න ගියා ගංගාව අයින දිගේ යනකොට ප්‍රසාදයේ එළවන හරිම ලස්සන අඹ උයනක් දැක්කා. දැකලා මේගේ හැම වෙලට මෙහෙම හේතු. මහානදම් කරන කෙනෙකුට මේ අඹවණේ නම් හරිම හොඳයි. භාවනා කරන්ද හරිම විවේකයි හරිම හොඳයි. කියලා ඉතින් භාග්‍යතුන් වහන්සේ මට අවසර දුන්නොත් මම සදන් වීර්ය වඩුණු පිණිස ඒ කියන්නේ වීර්ය කිරීම පිණිස භාවනා කිරීම පිණිස මේ අඹවණේට එනවා කියලා හිතාගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට කිය ඈ භාග්‍යතුන් වහන්සේ මට අනුගමනසෙත් නම් ඒ අඹවණයට ප්‍රදන් වීර්යය පිණිස යන්නේ මේ හිතාගෙන ගිහිල්ලා බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට විස්තරය කියන ස්වාමීන් වහන්සේ මම අවස පොඩ්ඩක් කෙමිකලා නදී කියේදී ඇවිදින්න ගියා ඇවිදින්න යනකොට ඒ නදී තීරයේ ආයේ හරි ලස්සන අඹුවෙනක් දැක්කා. මට හිතුණා වීර්ය කරන වික්ෂුවකට මහනදම් පුරන්න හරිම විවේකී තැනක් කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මට අවසර දුන්නොත් මම මෙතෙන්ට භාවනා කරන්න යනවා කියලා මට හිතුණා. භාග්‍යවතුන් වහන්සේ මම භාග්‍යවතුන් වහන්සේ අනුගතනා දෙයක් නම් අවසර දෙන්නේ නම් මම අභවණයට භාවනා කරන්න යන්නම් කිව්වා. එහෙම කිව්වහම භාග්‍යතුන් වහන්සේ මේ ගෙදරන්ට මෙහෙම කරන්නේ කියන්නේ මම හුදකලා වෙමි. අන් මහණෙක් එනතෙක් උදාහ නමක් බලව. මේ ගිය මම තනියම ඉන්නේ. යන්න එපා. එහෙමනම් වෙන කවුරු හරි එනකන් පොඩ්ඩක් ඉන්න. කිව්වා මේ ගියහම. වදාළසේක. දෙවෙනි වරද මේ ගිය තරුණෝ වහන්සේ භාග්‍යතුන් වහන්සේ විසින් මත්තේ කටයුතු දෙයක් නැත. දැන් මේ ගිය තරුණාට කියනවා ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ නම් මත්තේ කටයුතු දෙයක් නැහැ. ඈ කළ දේවල් කළා ඉවරයි. කළ ටික කළා ඉවරයි. මම වනහයි කටයුතු දේ ඇත. ඈ මම කළ යුත්තේ කළා ඉවර නැහැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අනුගතනා තේක්නම් අඹ වනයේට පදන් වීදේ පිණිස යන්නේ මේ කීය. දෙවෙනි වරක් භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ ගිය මම තනියම ඉන්නේ තව බුද්ධ මහත් නමක් වෙනකන් පොඩ්ඩක් ඉන්න. දෙවොත් මේ ගියේ පෙරවන් කියන ස්වාමීන් වහන්සේ මහන්සේ නම් කල යුත්ත කරලා තියෙන්නේ. මත් එක දෙයක් නැහැ. තව මම එහෙම නෙමෙයි. තාම සතර ගමන අවසන් කරපු කෙනෙක් නෙමෙයි. එක යුත්ත කරලා ඉවර කෙනෙක් නෙමෙයි. තුන්වෙනි දවසවත් මේ ගියාම රතන ස්වාමීන් වහන්සේ මහන්සේය භාග්‍යතුන් වහන්සේ නම් කටකිච්ච කළ යුත්ත කරලා තියෙන්නේ. මත් එකට යුත්තක් නැහැ. මං එහෙම නැහැ මට තාම කටයුතු තියෙනවා. තුන්වෙනි වරදක් වගේම භාග්‍යතුන් වහන්සේ කියන මේ කියන්නේ මහානදම් කරන්නේ කියන කොපට අපි අන් කුමක් නම් කියන්නේ යමක් දැන් යමකට දැන් තෙපි කල්යයි සිතවුනම් ඒ කිරීම කොපයත් වැඩක් ඒ භාග්‍යතුන් වහන්සේ වදාළා. මේ ගීතින් උඹ කියනවා නම් මහානදම් පුරන්න යන්න ඕනේ කියලා මම මොකද කරන්නේ? මං ඉතින් මට කියන්න දෙයක් නැහැ. ඔබට යන්න ඕනේ කියලා හිතනවා. හොඳයි දැන් ගියාට කමක් නැහැ යන්න. ඊට පස්සේ මේගිය තෙරුන් වහන්සේ මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ ආදරයෙන් සකසා වන්දනා කළා. සැදගුණ කළා. ඒ අඹ වනය කරා එළඹිය. ඒ අඹවනයේද දැත එක්තරා ගහක් මුල දිවා වීරණයේ පිණිස ඉඳගත් භාවනා කරන්න කියලා ගහක් මුලට වෙලා ඉඳගත්. ඉක්දිත්තෙන් මෙසේ ඒ අඹවනයේ වසන මේගිය තරන්ත කාම විතර්කෝ ව්‍යාපාද විතර්කෝ විහිංසා විතර්කෝ යන තුන් ලාමක අකුසල කල්පනාව ගෙහෙමින් පහළ වේ. භාවනා කරන්න කියලා ඉඳගත්ට කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක බොහෝ තේින් එන්න ගත්තා. එකල්ලි මේගිය තෙරුන්ට ආශ්චර්යය තින්වත්නි ඒකාන්තයෙන් ආශ්චර්යයක්. නොයෙවිරුවා. මම බොහෝම සද්ධාවෙන්ම ගිහිගෙන් ඇවිල්ලා මහාන උනේ. එහෙත් මේ කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක යන ලාමක අකුසල විතරක වලින් මගේ හිත ලැබගෙන තියෙනවා. මගේ හිතේ බැසගෙන තියෙනවා. ඈ කියලා හිතුණා. මම බොහොම සද්ධාවෙන් ගිහින් ඇවිල්ලා මහාන වුණේ. නමුත් මා දැන් භාවනා කරන්න කියලා ඉඳගත්තා. නමුත් කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක බොහෝ තෙයින් මන් තුළ උපදිනවා. ඉක්විත් මේකේ තේරුම සමත් වෙලෙයි. ඈ පත්තල්ලානේ නැගිටේ විවේකයෙන් නැගිට භාග්‍යතුන් වහන්සේ කරා එළඹිය. එළඹ භාග්‍යතුන් වහන්සේ සත්‍යසාගන්ධ එකපොතක අඹවන්නේ ගියා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳලා එකක් පස්සේ හිටියා. එකක් පස්සේ කොහොම මේගිය කරන භාග්‍යතුන් වහන්සේට මෙව ප්‍රකාශ කරන වහන්සේ මෙහි ඒ අඹවනේ වසන මත කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක යන තුන් ලාමක අකුසල විතර්ක බෙහෙවින් පහළ වේ. වහන්සේ ඒ මට පින්වත් ඒකාන්තයෙන් ආශ්චර්යයක්. උන්වන්සේ මේ ඒකාන්තයෙන් අද්භූතයි. ඒකාන්තේ මම සද්ධාවෙන්ම දීජේ නික්ම සතුන්නට ආවේ. නමුත් මේ කාම විතරක ව්‍යාපාද විතරක හිංසා විතරක යන තුන් ලාමක විතරක මගේ සිතේ läගගෙන සිටී. මේ පහළ වෙලා තියෙයි කියලා භාග්‍යවතුන් වහන්සේට මතක් කළා. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. අපරිපක්ඛාය මේගිය චේත විමුක්තිය පංච ධම්මා පරිපක්ඛාය සංගතති මේගිය නොමොහු කළ චේත විමුක්තිය මොහු කිරීම පිණිස මේ ධර්මතා පහක් පවතිනවා නොමොහු කළ චේත විමුක්තිය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හය ඇත්ත ඇති ඇති දැකපු දවසට මේ ස්පර්ශ ආයතන හය පැත්තේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා විද්‍යාක්‍රවේ සංරිදී මුතුමැණික් තියනවා කියලා මානසික තමන්ගේ පැත්තේ තියෙන කාමාශ්‍රවය බාහිර ස්පර්ශ ආයතන පැත්තට යා යුතුයි අතුරු කොට යුතුයි කියන බවාශ්‍රව කියන මෙන්න මේ ආශ්‍රව ධර්ම දෙවෙන ආශ්‍රවයන්ගේ නිදන එකට තමයි විමුක්තිය කියලා කියන්නේ. මේ ඇත්ත දැක බලද්දී මේ ගති හැමදාම මේ ගති තියෙන්නේ නැහැ. මේ අම්මලා තාත්තලා ඉන්නවා කියලා හිත කුලප් වෙලා ওই දඟලන දැඟිල්ල හැමදාම තියෙන්නේ රත්තරන් තියනවා රිදී තියනවා මේව වටිනවා කියන ගති ওই පැත්ත වටිනවා කියන ගතිය මේ හැමදාම තියෙන්නේ ආස්තව කියලා කියන්නේ ආස්තවගේ කෙලෙසුන්ගේ නිදනවා කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හය ඇත්ත දැකපු දවසට රත්තරන් කියනකොට මිනිහෙකුට රිදී මැණික් දියමන්ති කියනකොට ඇති වෙන වටිනා ගතියක් කියන ඒ ගතිය මෙතෙත් නැහැ ඒ ගතියෙන් මනස නිදෙන දවසක් තියෙනවා. පුද්ගලයෝ සත්‍යය ඉන්නවා කියලා මේ අවිඥානික කයවල වල සත්‍ය පුද්ගල හැඟීම පෙනෙනකම මනස නිදෙන ගතියක් තියෙනවා. බාහිරයට යන්න ඕනේ, හොයන්න ඕනේ, ගන්න පුළුවන් දේවල් තියෙනවා කියලා බාහිර ස්පර්ශ ආයතන පැත්තට නැඹුරු වෙලා තියෙන මේ ගතිය මනසේ නිදෙන දවසක් තියෙනවා. ඈ ඒකට තමයි චේතු විමුක්තිය කියලා කියන්නේ. හිතේ නිදීමක්. මේ ස්පර්ශ ආයතන හයේ හිත නිදෙනවා. ආස්තංගේ දෙලතුනේ හිත මිදෙන. හැමදාම මෙහෙම නෑ මේ ওই පැත්තට නැඹුරු වෙලා කළු මරමරා ඉන්න ගතිය හිතින් නෑ හැමදාම. ඈ මුළු ලෝකෙටම වඩා සම්පූර්ණ වෙනස් ජීවිතයක් තමන් තුලම තමන් පිරිනිවිච්ච නිවිච්ච සිතිල් වෙච්ච දුක් දාහයේ එඳ අංශ මාත්‍රයක්වත් නැත්තර තියෙනවා නමුත් දැන් ඒ ගතිය මේ පැත්තේ ශුන්‍යතාවය පෙන්නලා ඔය ඇත්ත දැකපු දවසට මේ කෙලෙසුන්ගේ ආශ්‍රමයෙන් හිත මිදෙනවා කියලා චේත විමුක්තිය දැනගත්තා. දැනගත්තට ඔය සඳහා තමන්ගේ නුවණ මොහු කරන්නේ. තේරෙන්නේ ඒකයි අපරිපක්ඛය මේකේ චේත විමුක්තිය. අපරිපක්ඛයෙන් නොමුහිකුළු චේත විමුක්තිය. ඔය මේ ස්පර්ශ ආයතන හය ආරම්භය තමන්ගේ හිත මිදිලා නැහැ අද. මේ පැත්තට ඇලිලා තියෙනවා. ඒ මුමුදුණු සිත නිදීම පිණිස හිත නුවණ මුහු කිරීම පිණිස පවතින ධර්මතා පහක් කියලා දෙන්නේ. පංච ධම්මා පරිපත්තායේ සම්පති. නමෝකල චේත විමුක්තිය කියන පවතින ධර්මතා පහක් කියනවා. කතමේ පංච මොකද ධර්මතා පහ? ඉද මේ ඉද මේගිය බික්ඛු කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායකෝ කල්යාණ සම්පවංකෝ අපරිපක්ඛාය මේගිය චේත විමුක්තිය අයම් කතමෝ ධම්මෝ පරිපක්ඛාය සංවතති මේගිය නොමෝකුල චිත්ත මොහ කිරීම පිණිස පවතින ධර්මතා පහක් මොකද්ද ඒ ධර්මතා පහ මෙහි මහානතම කල්යාණ මිතුරන් ඇත්තේ කලන යාළුවා කල්යාණ කලන යහළුවන් සහාය කොට ඇත්තේ කල කලන පුද්ගලයන්ද නැමුණේද වේ කල්යාණ මිත්‍ර පවන් පුතා කියලා මම කියන්නේ තමන්ට කල්යාණ මිත්‍රයෝ ඉන්නවා කල්යාණ මිත්‍රයෝ තමන්ට සහායක් වෙනවා කල්යාණ මිත්‍රෙන් සහාය ලැබෙන පරිසරෙකුත් තියෙනවා තමාත් කල්යාණ මිත්‍රයන්ට නැඹුරු බවක ඉන්නවා තමන්ගේ හිතුවට කරන්නේ තමන්ගේ හිතුවට ජීවත් වෙන්නේ කල්යාණ මිත්‍රයි කියලා කියන්නේ මාගේ ජීවිතේට මේකා යහපතක් මේ වගේ කලනකමක් කරන කෙනාට මමත් කලන වී කියන තැනකින් නොමෝහ කළ චේතු විමුක්තිය මොහු කිරීම පිණිස පවතින ප්‍රථම අංගය හොඳට මතක තබා ගන්න ඒක. කල්යාණ මිත්‍රයන් නැති බව, කල්යාණ මිත්‍රයන්ගේ සහාය ලැබෙනකම, තමා කල්යාණ මිත්‍රයන්ට නැමිච්ච බව කියන මේ ධර්මතාවය නිවන ප්‍රථම අංගයක් වෙනවා. ඒකයි කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ මිත්‍ර සහයකෝ කල්යාණ මිත්‍ර පවංකත අපරිපක්කාය මේගේ හේතු මුත්‍ය අයන් පතමෝ ධම්මෝ පරිපක්කාය සංගතති අපරිපක්ක මුමුහු කුල හේතු මුත්‍ය මොහු කිරීම පිණිස පවතින ප්‍රථම ධර්මයේ නේ මොකද්ද පළවෙනි එක? කල්යාණ මිත්‍රයන් ඇති බව, කල්යාණ මිත්‍රයන් සහාය කොට ඇති බව. කියන කොට මොකද්ද කල්යාණ මිත්‍ර සහාය කොට කියලා කියන්නේ? යම් වෙලාවක මේ ඉන්න පිරිස අතර ආශ්‍රව අපේ සතර ගති බොඩයි. යම් වෙලාවක කුමන හරි දෙයකින් කෙනෙකුට අරසි ගතියක් පෙනෙනකොටම අනිත් කෙනා සග්ගල සහය දක්වනවා. අර මං කිව්වේ ගුරුවරයා කෙනකන් ඉන්න එයාව හිතමින් ගලවලා ගන්න ඒ වටපිටාව මගහැරලා ගන්න එයා දෙනුන හරියට කැපකිරීම කරනවා. හැම කෙනාම අනිත් කෙනාව තමන්ව රකිනවා වගේ අනිත් කෙනාව රකිනවා. ඒකයි කල්යාණ මිත්‍රතා කියලා කියන්නේ. මෙයාගේ මේ අඩුව හදන්න ඕනේ. මෙයාව තනි කරන්න ඕනේ. මෙයාව තනියම කල්පනා කරන්න දාන්න ඕනේ. ඒකත් හිතන්න යන්න දෙන්න ඕනේ. කියලා අනිත් අය රකින්න ආරක්ෂා කරනවා. කල්යාණ මිත්‍ර සහායක සහායක. ඒ වගේම කල්යාණ මිත්‍ර පවන් කතා. ගුරුවරුන්ගේ දෙවියන්ගේ ඉඳලා එකට ඉඳ සංරක්ෂණ ධර්ම වහන්සලා. ඈ උන්වහන්සේගේ සිවුරු පඳු ගන්න තියෙනවා දෙන්න මම සිවුරු පඳු ගන්න ඔබ හන්සේ පඳු කල්ල දෙන්නද? අර පාත්‍රෙ පිටින් ඔබ හන්සේගේ පාත්‍රෙ උච්චලද තියෙන්නේ? ඈ මේ වහන්සේගේ ඒකේ තනියම හදාගන්න පුළුවන්ද? ඒ ඒ විතරක් නෙමෙයි අකනීක. මොනවද දාන වලඳන්න පුළුවන්? අනේ දාන වලඳන්න බෑ. ඒක වලඳන්න පුළුවන් මොනවද මහන්සියට? ඈ ඒ වගේ බෑ කිව්වහම දාන වලඳන්න නිකන් ඉන්නේ නැහැ. ආ එහෙනම් ඕනේ නැහැ කියලා ඉන්නේ නැහැ. වන්දිට මොනවද වළඳන්න පුළුවන් කියලා හිතේ. කොහොම වළඳුවොත් කොහොම හැදුවොත් හොඳයි කියලා හිතනවා. මොන වගේ දෙයක්ද පුළුවන් දෙයක් කියන්නේ? ඒ වගේ බොහොම එහාට අම්මා තාත්තා නැති අඩුව දැනෙන්නේ සහෝදරයෝ නැති අඩුව දැනෙන්නේ වෙන නෑදෑයෝ නැති අඩුව දැනෙන්නේ ඔක්කොම දෙමව්පියන්ගේ සහෝදරයන්ගේ ඥාති හිතේසියන්ගේ අඩුපාඩු ටික පෙරෙව්ව කලන යහවේ අතපය සිදෙන උණ හැදිලා වංශිකේ ඔළුව ටිකක් අත ගන්න අතපයත් නිකන්ද ඈ ඒ වගේ එතකොට එයාගේ එයාගේ ජීවිතේ බාහිරෙන් වුණත් හරි හිතට හයියක් එයාට. ලොකු හැඟීමක් එයාට. තනි වෙලා නැහැ වගේ. ගෙදරට හිටියනම් සමහරට අම්මා ඇවිල්ලා ඔළුවවත් අත ගන්න. දැන් කිහෙම කෙනෙක් නැහැ. ඉතින් එකට ඉන්න කලන යහළුව තමයි ජීවිතේ Taman තින්න එකම යහළුව පිළිස. අන්න ඒක තමයි කල්ලායන්ක පවංකතා. එහෙම නැත්නම් වැඩි හිටියනම් එන්නේ. අපි ස්වාමීන් වහන්සේලාගේ ඉතිරි දෙන්න දීවිද කටයුතු කරමු. අවවාද කළා තියෙන විදිහට කටයුතු කරමු. අප ඒ වගේ තමනුත් හැම පැතිකඩක්ම අනිත් යහළුවන්ගේ පැත්තට නැඹුරු වෙලා කටයුතු කරනවා. එයාගේ උදව් ගත්තා වැඩක් තියෙනවා මොකක්ද ගාලා මගහැරලා ගියා වගේ තැනදී හොඳට මතක තියාගන්න අසත්පුරුෂ නැත්තම් කෙලෙහි ගුණ නොදන්නා කම කියන එකේ දසම මාත්‍රයක්වත් තියෙන තාක් මේ සත්පුරුෂ භූමියේ වැඩෙන්නේ මේක හරි බුදුම එකක් 100ට 100ක්ම සත්පුරුෂ ගති මතින්මයි මේ නිවන පිටලා තියෙන්නේ ඒ නිසා ඒ වගේ සත්පුරුෂ ඇතුළත් තියෙන නිවන අරමුණු කරගෙන ජීවත් වෙන ජීවිතයක ජීවත් වෙන්න බය විය යුතු නැහැ. මොකද අසත්පුරුෂ ගති තියෙන්නේ. එහෙම ගොඩාක් පිටසක් බොහෝම සත්පුරුෂ කමෙන් කටයුතු කළොත් අසත්පුරුෂ ගති කියන කෙනාට රැඳෙන්න බෑ. රැඳෙන්නේ නැහැ ජීවිතේ. හදන්න බෑ. වැටෙනවා. ඒක බලක් ගන්න බෑ. සත්පුරුෂ ගති එන්නේ ඔකවත් ඉතින් නමෝකල චේතෝකේ මොහොතකින් පිටස පවතින පළවෙනි අංගයේ කල්යාණ මිත්‍රයන් ඇති බව, කල්යාණ මිත්‍ර සහාය කරගෙන ඇති බව, තමත් කල්යාණ මිත්‍රයන් ඇති බව. ඔබකපර මේ ගිය දෙවන කරුණ වික්ඛු සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංමුතෝ විහෙරිති ආචාර ගෝචර සම්පන්නෝ අනමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේසු අපරපක්ඛය මේකේ චේතු විමුක්තිය අයන් දුතිය ධම්මෝ පරිපක්ඛය සංවතති නැවතද මේ ගිය මෙහි වික්ෂු සිල්වත් වූ යෙදේ කොහොමද ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් සංවරව ප්‍රාති මොක්ඛ කියලා කියන වචනය මොක්ඛයට මොක්ඛය කියලා කියන්නේ නිවන මොක්ඛයට මුල් වෙන මොක්ඛයට පමුණුවන නිවනට මුල් වෙන නිවනට පමුණුවන කියන අර්ථයෙන් තමයි ප්‍රාතිමොක්ඛ කියලා කියන්නේ එතකොට ප්‍රාතිමොක්ඛ සීලයේ හැටියට ගැනෙන්නේ මොකක්ද? උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ උපසම්පදා සීලය. සාමණේර ස්වාමීන් වහන්සේලාගේ සාමණේර දස සීලය. ගිහි පින්වතුන්ගේ උපෝසත අෂ්ටාංග සීලය. ඒ වගේම ගිහි පින්වතුන්ගේ පන්ති. මෙන්න මේ ටික වැටෙනවා ප්‍රාතිමොක්ඛ සංවර සීලය. ඊට පස්සේ ප්‍රාතිමෝක්ඛ සංවර සීලයෙන් සංවරව වාසය කරනවා. ඒ සීල ටික සමාදන් වෙලා සීලය තුල වාසය කරනවා. ආචාර ගෝචර සම්පන්න. ආචාර ධර්ම කියනවා ආචාර අනාචාර කියලා දෙකක් තියෙනවා. ආචාර ධර්ම ගත්තාම ගොඩක් තියෙයි. කෙටියෙන් ගත්තොත් අපි කියමු බණත් අහම ඉගෙන ගන්න එක්ක අපි කියමු ආචාරශීලී සත්‍යයක් ගත්තා. ගුරුවරේ ගාවට සෙරපු දාගෙන ඇවිල්ලා කතා කරන්නේ නැහැ. අතපය විසි කර කර කතා කරන්නේ නැහැ. දත් නැද නැද කතා කරන්නේ නැහැ. බොහොම ආචාරශීලී. අනාචාර ධර්ම තමයි දත් නැද නැද කතා කරන්නේ. කරපු දාගෙන ඉල්ල කතා කරන ඇඟේ ඇත්තෝ ඇත්තිලා යනවා නාන පොතට ඉස්සරලා යන පාරෙන් ගියොත් තමන් මගින් යමින් ගුරුවරයන් නොමගින් යන ඈ ওই විදිහේ ඒවා ආ නොකරන එක ආචාර ධර්ම කරන එක තව ගොඩක් තියෙනවා ඒක බොහෝ එතකොට එයා පුළුවන් තරම් ආචාර ධර්මයන්දී යුක්ත ඊට පස්සේ ගෝචර සම්පන්න ගෝචර අගෝචර කියලා දෙකකුත් තියෙනවා අපි කියමු නොසුදුසු වෙලාවේ ගම් වැදීම අගෝචරයි. හවස් වෙලාවල වීදිවල යන එක අගෝචරයි. නැටුම් ගැයුම් වැයුම් කියන නෘත්‍ය ශාලා වගේ දේවල් වලට යෑම අගෝචරයි. ඒ වගේ යම් වීදියේක නගර සෝබනිය ඉන්නේ කියලා කියනවනම් ඒ වගේ තැන් ඒ වගේ වීදිවල යෑම අගෝචරයි. ඒ වගේම විවාහයට පත් නොවූ රත්තුල්ල කුමාරිකාවන් කියලා. වැඩිහිටි කාන්තාවන් ඉන්න ගෙවල් වලට යන්නේ අගෝචර. ඒ වගේ අගෝචර දේවල් අයින් කළා ගෝචර දේවල් සුදුසු වෙලාවට ගමට යන්නේ සුදුසු වෙලාවට පිටපාත යන්නේ. වගේ තැනකින් ඊගාවදී තමයි දැන් ආචාර ධර්ම වලටම අපිට ගමන ලැබීමක් තියෙනවා. යන්නත් ලෑස්ති වෙලා ඔක්කොම හදලා සංවාංශ මම පොඩ්ඩක් යනවා කියන්නේ සංවාංශ ගමනක් යන්නේ යෙදিলা තියෙනවා මෙහෙම අවල් දවසේ හා කිව්වොත් එහෙමයි අනිවාර්යෙන් හා කියන උත්තරේම බලාපොරොත්තු වෙන්න එපා නෑ කිව්වා කියලා එපා කිව්වා කියලා එයාගේ හිත චුට්ටක් වෙනස් වෙනවා ඒක තමයි ආචාර ධර්මයෙන් යුක්ත එයා දන්නවනම් ගුරුවරයාගේ වගකීමක් යන්න ඉස්සෙල්ලා හරිනම් කොහාටද යන්නේ කායත්තද යන්නේ මොකද්ද කරන්නේ ඒ වචනයක් ගන්න ගුරුවරයා බලනවා මෙයාට මේ ගමනේ නරිකක් වේද අවඩක් වේද කරදරයක් වේද අනවශ්‍ය ප්‍රශ්නයකට බැටලෙයිද මොනවා හරි දෝෂයක් දකිනවා නම් දැක්කොත් නෑ අද උපහාස යන්න එපා එතකොට දැක්ක යුතුයි මාව වැළක්වුවා නම් වැළක්වේ මාත්‍රම තියෙන ආදරයේ මිසක එහෙම නැත්නම් අකල්පනා වෙන්නේ ඒව කාචාර ගන්න. අපි එහෙම නෑ සමහර විට ගමන ප්ලාස්ටික් කළ බෑච් එකක් අතදාගෙන ඔක්කොම අරගෙන කොම්නන්ත මොකක්ද යනවා. ඒක හා නොකිය බෑ. නමුත් බැරි වෙලා හරි එපා කිව්වොත් නේද? නමුත් නිවන කෙරෙහි මෙහෙයු සිත්ති දෙන වෙන කාය ජීවිත දෙක අපේක්ෂාවෙන් තොරයි. ඒගේ කයවත් ජීවිතේවත් අපේක්ෂාවක් නෑ. එයා අපේක්ෂාව නිවන. එහිඳ යාත් අතහරින්න බැරි දෙයක් නෑ. එයාගේ නැති වෙන්න දෙයක් නෑ 아무තු. නැති වෙන්න දේවල්, තිබුණු දේවල් ඔක්කොම භෞතික දේවල් අත ඇරලා ආවේ සතාගතයන් වහන්සේ කෙරෙහි සද්ධා වැඩි කරගෙන. ඒ සෞල් වහන දවසේම ස්වල්ප වූ නෑදෑ පිරිස් හැර ස්වල්ප වූ මහත් වූ භෝග පිරිස් ඇර කියලා වචන කියනවානේ. ඒ තමසුන් කොහරෙත්වා කාතාය උගත්තන් අච්ඡාදිත්වා ඈ දෙස්තෝපාව කතාවක් නැද අගාරියන් අනගාරියන් ඇති අගාරත්මන අගාරියන් ඇති ඉතින් ඒකයි කියන්නේ ඒකද ඒ වගේ ආචාර සම්පන්නයි ගෝචර සම්පන්න වෙන්න ඕනේ ඒද සිල්වතාගේ ජීවිතයක එක ලක්ෂණ මේකේ තියෙන ඔක්කොම මේ සීලය ගැන සීලයටයි ප්‍රාථමික සංවර සීලය වගේම ආචාර ගෝචර වීමත් සීලේ තව එක කොටසක්. අර පද ටික විතරක් සමාදන් වෙලා කැඩෙන්නේ නැතුව රැක කියලා යදිල්ලක් කියන්නේ නැහැ. ආ රාත්තලක් ගත්තාම හතරට කැපුවොත් කාල කාලක් තිබ්බම රාත්තල කියනවා. එතකොට සීලේ කොටස් හතරක් නම් ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියන්නේ ඒකේ පාපල එක කාලක් විතරයි. සීල එක කොටසක් විතරයි. ප්‍රාප්තලක් කියන්නේ කාල හතරක් එකතු වෙන්න ඕනේ වගේ. ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීවපාලක සීලය, පස්සන්නේ සීලය කියලා මේ සීල කොටස හතරක් එකතු වුණාම තමයි සීලය කියන්නේ. ඈ ඔය ආජීවපාලක සීලය වගේ තැන් වලට අයිති මෙන්න මේ ආචාර දෝෂ කරගන්න. එතකොට අනමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්ඛාපදේ අනුමාත්‍ර වයදයට බය දකිනුන් ශික්ෂාවන් දැඩිවගෙන ඉන්නවා අනුමාත්‍ර වර්ධ කියලා කියන්නේ මොකද්ද මේ සමාදන් වෙල සිල්පදය කැඩෙන්න තියා කඩන්න හිත් උපදන්නත් බයයි හිත් උපාද මාත්‍රයටත් බයයි කියන තැන තමයි අනුමත්තේතු වජ්ජේතු අනුමත් වූ වර්ගත. ඉතින් පදේ විතරක් නෙමෙයි අපි කියමු අගෝචර දෙයක් කරන්න එපා කියලා කියනවා. නමුත් අගෝචරයකට හිත නැමෙනකොට ඈ අනාචාර දෙයකට හිත නැමෙනකොට බයයි. අන්න ඒ වගේ දෙයක්. මම ඔය කියන්නේ හැඳුලාගෙන ඒ ආචාර ධර්මයන්ගේ ලක්ෂණ තමයි ප්‍රධානම දේ ඒ කියන්නේ එකට එක කියන්නේ කිසිම වෙලාවක. වැරද්දක් සමහරට නැහැ. ඒද නිදහසට කරුණ කියන්නේ. මම නිවැරදි. ගුරුවරයා දන්නේ නැතුව බැනගෙන බැනගෙන බැනගෙන යනවා. ඒත් ඒ වෙලාවේදී ඒ ගුරුවරයාට නෑ ස්වාමීන් වහන්සේ මම ඒක එහෙම කළේ නෑ කියලා කියන්නේ. සත්‍ය නැතුව හද. පස්සේ තරහ නිමුනහම නැත්තම් පැත්තකට වෙලා ඉන්න වෙලාවක ගිහිල්ලා පස්තරේ දාලා වැඳලා ස්වාමීන් වහන්සේ එදා ඒ සිද්ධිය වුණේ මෙහෙමයි කියලා පැහැදිලි කරන පස්සේ අර වෙලාවේදී එකට කියනවා වගේ කියන්නේ ඉස්සෙල්ට ගෞරවය මොකද ඉතින් අම්මා තාත්තා කෙනෙක් දරුවෙකුට උපකාර කරන්නේ අවුරුදු 50 60ක මේ ජීවිතේ විතරයි නමුත් මේ ශාසනයේ ගුරුවරේ උදව් කරන්නේ එයාගේ එක ජීවිතයකට නෙමෙයි ඒ වගේ ආත්ම කෝටි කෝටි ගණනකට එයාට රැකවරණය කළකනවා. කෙරෙන අර්ථය මෙන්න මෙච්චරයි කියලා සීමා කරන්න බෑ. අවුරුදු 50ක් 60ක් ජීවිතයේ දුන්නු අම්මා තාත්තා අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් අවුරුදු 100ම කරවුඩු තියාගෙන උපස්ථාන කරන මල මුත්‍ර කරද්දී සුද්ධ පවිත්‍ර කළා. ඒත් ඒ අම්මයි තාත්තයි දෙන්න දෙන්නට ණය දෙවල ඉවර කරන්න බෑ. නමුත් මේ ධර්මය අවබෝධ කරගොත් ධර්මයට යොමු කළොත් ඒ දරුවා ණයෙන් දෙරේ. මේ ධර්මය කියලා දෙන ගුරුවරයෙකුට ණය දෙවල ඉවර කරන්න බෑ. එතකොට ඒ නිසා අපේ ජීවිතවලට ආඩුයි කියලා එකක් කියන්නේ කියන්න බෑ. මොකද ඔක අද අපිට මේක තේරෙන්නේ නැති මම අනවරාගු සංසාරකට සාපේක්ෂව මේ දෙන්නන ධර්මතා එක දෙන්නන්න කෙනෙක් නොහිතියේ නම් උපන් නොදෙන්නම් මේ නම් මේ දීර්ඝ සංසාරයේ පදින නැරෙ නැරෙමින් ඉපදින යනවා මේක ගොඩ ගන්න කෙනෙක් නැහැ ඒ නිසායි ඒ තරම් අර්ථයක් කරන වැඩසිටිය අර වගේ වචනකින් දැන්නා කියලා මම නිර්දෝෂයි. වැරද්දක් කළෙත් නෑ. ඒ දැනුම සමන්නේ. ඒ දැනුම සුදුසුයි. කියන දැන. දැනුම එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. අර්ථය ඊට වඩා වටි. කියන දැන. ඒකද එතකොට අනුමත් හේතු වර්ගයේදී බයදස්සාවී සමාදාය සික්කති සික්කපත. අනුමාත් වූ වර්ගයට බය දකින්න සික්තාවන් දැඩිවගෙන ඉන්නවා. මේගිය අපරිපක්ඛාය මේගිය චේතෝ විමුක්තිය අයන් ဒ ුතිය ධම්මෝ පරිපක්ඛාය සංවත්තති. මේගිය මොමොහ කුල චේතෝ විමුක්තිය මොහ කිරීම පිණිස පවතින මේ දෙවැනි ධර්මතාවය. පළවෙනි එක මොකද්ද? කල්යන්නේ. දෙවෙනි එක සිල්වත් බව. ඔය ඔක්කොම අයිති සාත්මොක් සංවර සීලෙන් සංවරව ආචාර ගෝචරයන්ගේ යුක්තව ස්වල්ප මාර්ග වර්ධක බය දක්වමින් ශික්ෂාවන් දැඩිවගෙන හිටනවා කියන ඔක්කොම ටික අයිති සීලය නැමැති එක ධර්මතාවය. කල්යාණ මිත්‍රතාවයේ කල්යාණ මිත්‍ර සහායකට ඇති බව කල්යාණ මිත්‍ර පවංකතාව කියන මේ අංග තුනම අයිති කල්යාණ මිත්‍රතාව කියන කල්යාණ මිත්‍රතාව කියන එක ධර්මතාවය. කල්යාණ මිත්‍රතාව දෙක ඉන්නවා. කුණිතපරම් මේදිය යායන් කතා අභිතල්ලේක අභිතල්ලේකතා හේතු විවරණ සප්පාය ඒකාන්ත නිබිදා විරාගා නිරෝධා ඒක තමයි අභිඥා සංවත්ති ඒක තමයි අභිඥා සම්බෝධා නිබ්බාන සංවත්ති සියයේදී ඉඳන් අපිච්ච කතා සම්පූර්ණ කතා පෞද්ගලික කතා අසංකත කතා විද්‍යාරම්භ කතා සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා, ඒව රූපාය කතාය නිකාමලාභී හෝති, අකිච්ඡලාභී හෝති, අකතිරලාභී ඒ ලාභී අපරිපක්ඛාය නේගේ චේතෝ විමුක්තිය අයං සතියෝ ධම්මෝ පරිපක්ඛාය සංවති මුලින් කාරණාව මේ ගිය වික්ෂු යම් කතාවක් කියනං අපි සල්ලේකත මනාව කෙලෙස් කැපීම පිණිස යන ඈ හේතු විවරණ හිත ගැදීම පිණිස පවතේ කෙලෙස් කැපීම පිණිස හිත ගැදීම පිණිස පවතින ඒකාන්තයෙන් සතර මෙලීම පිණිස විරාගයේ නිරෝධයේ පිණිස කෙලෙස් සංසිඳීම පිණිස අවබෝධයේ පිණිස නිර්වාණය පිණිස පවතින කතා කියනවා. මොනවද ඒ කතා? අල්පෙච්ච කතා. අල්පෙච්ච කතා කියලා කියන්නේ අප්පෙච්ච කියලා කියන්නේ මහා බලාපොරොත්තු නැහැ යාගේ ජීවිතේ මහා ගොඩක් දේ බලාපොරොත්තු වෙන්නේ අල්පෙච්චයි කියන්නේ කැමැත්ත ටිකයි අපි කියමු ලැබෙන්නේ කුටියක් මොකද්ද? ඒ කුටිය ගැන. ඈ මේක සම්පූර්ණ අල්පෙත් කතා කරනකොට අල්පෙත් කාදයක් ඒ වගේම තමයි. ඒ කියන්නේ බොහොම සාම් පැවත. බොහෝ දේවල් එකතු කරන්න. බොහෝ දේවල් රැස් කරන්න. ටිකක් කැමති. බඳු මුතු ද්‍රව්‍ය කාරණා අඩු ධර්මකට කැමති. ඒකට කියනවා අප්පිච්ච කතා කියනවා. පිච්ච කියන්නේ කැමැත්ත. අල්ප කැමැත්තක් කියන්නේ බොහෝ කැමැත්තක් නෑ බොහෝ දේට බොහෝ වස්තුන්ට අර ඒකට කියන්නේ දකින දකින එක තාසයි. අහන අහන එක තාසයි වගේ තැන තින්නේ ඒ වගේ අල්පේක්ෂ කතා. ඊගාවට සන්තුෂ්ටි කතා. සතුටි කතා කියන්නේ ලැබෙන දේ සතුටි. ලැබෙන සිවුර මොකද්ද? ලැබෙන කුටිය මොකද්ද? ලැබෙන පින්ද ආහාර මොකද්ද? ඒකෙන් සතුටම මත මේ ඇති. මත මේ කුටිය ඇති. එයාට අවුලුත් හොඳ කුටියක් මට එන එක. අරගොල්ලන්ටනම් වට සිවුරු නැත්නම් හොඳ සිවුරු මත එන ඒවා නෙවෙයි. අරගොල්ලන්ට නම් අද බොහොම මෙහෙම කෑම මට එහෙම නැහැ. ඒක හිතන්නේ නැහැ මේ මත හොඳයි. Tamanට ලැබෙන දෙයින් සතුටිය. ඒකට කියනවා සංතුප්ති කතා. අවිවේක කතා. ඒ කියන්නේ උතුම් විවේකයේ පිළිබඳව කතා. විවේකයේ තියෙන වටිනාකම ගැන කතා. අවිවේක කතා. අසංසග්ග කතා. එකට පිරිත් එක්ක නිතරම ගැටිලා හැදිලා ඉඳීමේ දොස් වෙනලා හැම වෙලාවෙම එක ගොඩේ එකට කාණ්ඩ ගහලා කතා කර කර ඉන්නේ නැතුව උදකලාව පුළුවන් තරම් ඉඳලා වීඩියෝ කටයුතු කියන එක තමයි අසංකප්ප කතා කියන්නේ. සංකප්ප කියලා කියන්නේ ගැටිලා ඉන්නවා, ඇලිලා ඉන්නවා, ගැටිලා ඉන්නවා, කාණ්ඩ ගහලා ඉන්නවා, එකට ඉන්නේ. අනිත් කෙනා නැතුව බෑ. අසංකප්ප කතා කියලා කියන්නේ උදකලාව ඉන්න එක. අනියමින්ද කියන්නේ පුළුවන් තරම්. එනවා එතකොට Tamanට කට්ටිය කිව්වේ මොකම හරි වචනයක් කතා දෙනවනේ කතා කරනවා ඒකට බයයි යා. ඒක මොකද මට ප්‍රමාදයි. ඈ මොකද අපි දෙනා කෙනා ආවේ මේ කවුරුත් ඉන්නවා අහවලත් ඉන්නවා අහවලත් ඉන්නවා කියලා බලාගෙන නෙමෙයි. මොකද බලාගෙන. ඊට පස්සේ ඇදිල්ල සංසග්ගයෙන් ඉන්නවනම් ඇදිල්ල ගැටිල්ල කතා කර කර ඉන්නවනම් ආපු වැඩේට ඒක. එතකොට අසංසත්තකයි. ඉරියා ආරම්භ කරනවා. සීලවත් වීමේ කතාව. ඊට පස්සේ සීලවත් වීමේ සීලේ කාන්තක්ක දෙන්නන සිල්වත් වීම ගැන කතා සමාධිය පිළිබඳ කතා ප්‍රඥාව විමුක්තිය විමුක්තිය පිළිබඳ කතා කියලා මෙන්න මේ දස කතා වස්තු නිතරම නිදුකින් අහන්න පුළුවන් අපහසුවකින් අහන්න පුළුවන් විහෙතකින් තොරව අහන්න පුළුවන් පරිසරයක් වෙන්න ඕනේ එයාට කවුරු කොතනක ගියත් එයාට නිතරම අහන්න ලැබෙන ලද දෙයින් සතුටු වෙන්නේ ගුණමයි කියන්නේ. ඈ එතකොට බොහෝ දේට කැමති වීමේ දුක් වෙනලා බොහෝ අල්පේච්ඡතාවයේ ගුණමයි කියන්නේ අල්පේච්ඡ වූ ගතියක් හදාගන්න ජීවිතයක් හදාගන්න තමයි උගන්වන්නේ. මහේච්ඡතාවයේ දුක් වෙනවා. ඊට පස්සේ ලද දෙයින් සතුටු වීමේ ගුණේ පෙන්වනවා. ඒ වගේම එකට අවිවේක කතා විවේකයේ ගත්තහම කාය විවේකයේ චිත්ත විවේකයේ උපදි විවේකයේ කියලා විවේකයේ තුන් ආකාරයි. මේ කාය විවේකයේ කියන්නේ මෙන්න මේක චිත්ත විවේකයේ කියන්නේ මේක උපදි විවේකයේ කියන්නේ මේක මේ අපි තුන් විවේකයේ කොහොම හරි ලබා ගන්න ඕනේ කියලා. මේ විවේකයේ පිළිබඳව තමන්ව හිත උත්සාහවත් කරවලා විවේකයට හිත නැඹුරු කරවලා කැමති කරන කතාවන් අහන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අසංසත්ත කතා. අසංසග්ග කතා කියලා කියන්නේ එකට නිතරම කාණ්ඩ ගැහෙන්න එපා, ගුලි ගැහෙලා ඉන්න එපා, ඒක දුක්ඛයියි. රක්නචර්යාවට බාධාවක්. සතර දේවල් ගන්න බාධාවක්. ඈ තනි වෙච්ච පමණකින් හුදකලා වෙච්ච පමණකින් මේ සතනෙත් පිටුවා ගන්න පහසුයි. Tamange හිතේ පවතින විතරකයක් හඳුනා ගන්න පහසුයි. අපි එකට කතා කර කරනකොට අපේ මනසේ තියෙන විතර්ක වලින් වැඩ ගන්නවා මිසක විතර්කව යට කරන්න බෑ අපිට. අපි විතර්ක වලට යට වෙලා ඉන්නේ මේ විතර්කයන් එක්ක ජීවත් වෙන්නේ. විතර්කයන් පෝෂණය කරන්නේ පිළිස්ක කියනකොට කියන දෝෂය ඕක. තනි වුණාම තමන්ගේ සිත පැත්තට යොමු වෙන්න තියෙන ඉඩ වැඩි. ඒ හින්දා අසංසත්ත කතා. ගාවට සීතට කම්මැලි කමට යන්න ඉඩ නැහැ හැම වෙලාවෙම වීඩියෝ කිරීමේ කතා අහන්න. සීතමල්ල හාමුදුරුවෝ සීතලයේ ඇදලා අරගෙන කන ටිකක් උබාගෙන සක්මන් කෙරුවා වගේ සිතහාමුදුරුවෝ කකුලේ ගලක් ගහගලා කලවැට බෙදගෙන වීඩියෝ කෙරුවා වගේ මේ වගේ අතීත උත්තරෝ විවිධය කරපු හැටි සතර ගෙවාගත්ත හැටි නිකම්ම මේ සතර ගෙවුන්නේ ඒ මහෞත්මය කාය ජීවිත දෙක අපේක්ෂාවෙන් වැඩිව විවිධය කළ නිසායි සතර ගෙවුනේ සතර ගෙවාගත්තේ ඒ නිසා අපිත් මෙහෙම විවිධය කරන්න ඕනේ ඕගොල්ලෝ එහෙම විවිධයකට යුතුයි කියලා නිතර කාගෙන් කාගෙන් හරි ඇහෙන පරිසරයක්. ඒක දැන් හුදකලාවේ ඉන්නකොට තියෙන දොස් තමයි ඔය වාසිය නැහැ. ඊට පස්සේ සීලයක තියෙන ආනිසංස. සිල්වත් වුණාම සිල්වත් නැතිකම නිසා එන වෙහෙස හා දැවිල්ල එන්නේ නැහැ යාට. ඒ සීලය ප්‍රමෝදයට ප්‍රමුදිත භාවයට උදවැදීමට ඒක සතුටීමට කරුණා. Taman කෙරෙහි එහිදී සීලයේ තමන්ම දක්නෝ තමන්ගේ හිත සතුටු ඒ සතුටු සමාධියට හේතු වෙන බව ඉතල සීලය ගැන කතා සමාධිය ඇති කර ගැනීමේ ක්‍රමවේද සමාධිය ඇති කර ගැනීමේ වටිනාකම ගැන කතා ප්‍රඥාව ගැන ප්‍රඥාව ඇති කිරීමේ කතා ඒ වගේම ආශ්‍රයන දෙලතෙන් නිදෙනවා කියලා කියන්නේ මෙන්න මේකට මෙන්න මේ විදිහට මේ විමුක්තිය හදාගන්න පුළුවන් මේ විමුක්තිය මේ මේ ආකාරයටයි දෙන්නේ කියලා විමුක්ති ගැන කතා විමුක්ති ඥාන දර්ශනය ගැන කතා කෙලෙසුන් මේ නිදුනහම නිදුන මනසට මෙන්න මේ වගේ ප්‍රතිවිරුද්ධ ඥානයක් උපදිනවා කියලා මෙන්න මේ දත කතාවස්තු නිදුකින් අනුත්හායෙන් අපහසුවකින් තොරව අහන්න ලැබෙන පරිසරයක් වීම කියන කාරණාවද තුන්වෙනි කාරණා පුනචපරං මේ ගිය භික්ඛු ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය කාමවා කාමවා දල්ල පරක්කමෝ අනිච්චිත දුරෝ කුසලේසු ධම්මේසු අපරිපක්ඛාය මේදී චේතෝ විමුක්තිය අයං චතුත්ථ ධම්මෝ පරිපක්ඛාය සං ආරද්ධ විරියෝ ඉහෙරද අරඹු වේරැතු කුමටද අකුසල ධර්මයන් දුරු කළ කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස කාමවා බලවත් දල්ල පරක් දෙදි පරක්‍රම දෙදි උත්සාහය නිකන් නෙමෙයි මේ දෙන්නේ වීර්යයි එරඹු වේරැතු කියන්නේ නිතරම උත්සාහවත් වෙනවා දල්ල පරක්කම කියන්නේ දුක දැඩි කර ගන්න මම මොහරින් හිත හදා ගන්න. දෙල තමන්ව තමන් දැඩි කර ගන්න. දල්ල පරක්කම දල්ල කියන්නේ දැඩි කරගන්න. එතකොට අනිත්‍යක දුරු කියන්නේ අත් නොහරින දුර ඇති. වීර්ය අත් නොහර කු වීර්ය ගුණය ඇති ඇති. කටයුතු කරන ක්‍රම අකුසල ධර්ම දුරුකල කුසල ධර්ම නැති කරගන්න ඕන කියන උත්සාහය. ඇති කරගන්නවා නම් මෙන්න මේක මේ ගිය මොහු කුල චේත විමුක්තිය මොහු කිරීම පිණිස පවතින උනච්ච පරම් මේ ගිය දික්ඛු පඤ්ඤවා හෝති උද්‍යත් ගාමියා පඤ්ඤාය සම සමන්නාගතෝ අරියාය නිද්දේතිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා අපපක්ඛය මේ ගිය චේත විමුක්තිය ආයම පංචදම්මෝ පරිපක්ඛය සංයතේ මේ ගිය මනාව දුක් ගෙවීමට යන ස්කන්ධයන්ගේ ඉදීවේ දන්නා නුවණකින් යුක්ත වෙනවා. මෙන්න මේ පස්වෙනි ධර්මතාවය මේ ගිය නොමෝහ කුල චේතනිකේ මොහොතෙන් තේරෙට පවතී. මොකද්ද ඒකාන්ත කොට සම්මා දුක්ඛක්ඛය ගන්න මනාව දුක්ඛ වීමට යන ස්කන්ධයන්ගේ උදේවය දන්නා වෙනවා. කොහොමද? රූපය හොඳට බලනවා මේ කන බොන ආහාර නිසා රූපය හැදෙනවා රූපය කෙත්ලොම් නියදත් නැත සතර මහා ධාතු අනාත්මයි කන බොන ආහාරයෙන් හැදුනේ ඔය ආහාරයෙන් හැදුණු රූපය ඇස් ඉදිරි පිටට එනකොට ඒ රූපය ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා ඒ රූපයේ කෙරෙහි ඇති සංහව නිසා ඒකට හිතින් කියින් කිරින් කළා. උපාදානෝ වාසය කරන එක දුකක් නේද? නැත්නම් පංච උපාදානස්කන්ධය හැදුනේ නේද? සතර මහා ධාතු රූපේ ආව ඇතිදිරික ඒ රූපේ ඇත්තට හේතෙන් උගන්නා කම නිසා ඒකට හිතින් කියින් කිරින් කළා රූපයේ ආරම්භය සංහා උපාදාන වෙලා තණ්හාව වශයෙන් ඇතිවෙන කම නිසා නේද මේ රූපය මත උපාදාන වුනේ අම්මා කියලා ගන්න පුළුවන් මේ තාත්තා කියලා ගන්න පුළුවන් රූපේ ආහාර ප්‍රත්‍ය අවිද්‍යා කර්ම තණ්හා කියන gati ටික ඒ මත තබල තමයි මේ පුද්ගලයේ රූපයක් හදාගත්තේ හැදෙන්නේ කියලා බලනවා නම් එතකොට මට දුක එන්න හෝ සතුටු වෙන්න කෙනෙක්ව හම්බ වෙන්නේ කොහොමද කියන උත්තරය යට හොඳට තේරෙනවා. ඇත්ත ඉදිරියට සාගතත් වෙනම එකක් ඒ ආරම්භය තමන් ඒ ඇත්ත නොදන්නා කම නිසා සංහව ඇති වෙන විදිහට හිතින් කියින් කියින් කළා. අවිද්‍යාව සංහා කර්ම කියලා කියන්නේ අවිද්‍යාවෙන් යුක්තව සංහව ඇති වෙන විදිහට හිතින් කියින් කියින් කළයි මේ රූපයට සංහව ඇති කරගෙන තිබෙකොට මට අම්මා තාත්තා අයියා කියලා හම්බ වෙන රූපේ තමයි පංච උපාදානස්කන්ධය. ඒක හැදලා තියෙන්නේ අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාරය. ආහාරයෙන් රූපේ ඒක ඇත්ත නොදන්න අවිද්‍යාවෙන් තණ්හාව ඇති වෙන විදිහට හිතලයි මම මේ කෙනෙක් කියන එක බැඳිලා හදාගෙන තියෙන්නේ කියලා බලනකොට බලනකොට එයා දන්නවා පංච උපාදානස්කන්ධය හැදුනේ එහෙම. ස්කන්ධය හැදුන හැටිත් දන්නවා ආහාර ප්‍රත්‍යය. පංච උපාදාන ස්කන්ධය හැදුනේ කොහොමද කියලා දන්නවා. ඒ ආහාරයට අවිද්‍යාව තණ්හා කර්ම. අවිද්‍යාවෙන් තණ්හාව ඇති වෙන විදිහට හිතින් කියින් කිරීම කරපු නිසායි මට මේ පංච උපාදාන ස්කන්ධය හැදෙන්නේ. දැන් ඇස් ඉදිරියට මෙතන තියෙන රූපේ ආහාර ප්‍රත්‍යය. කන පුරා ආහාරයෙන් හැදුණු රූපේ. ඔය රූපේ ඇත්ත නොදන්නා කම නිසා සංහව ඇති වෙන විදිහටයි මම හිතන්නේ. අනේ මේ ස්වාමීන් වහන්සේ මට මෙච්චර උපකාර කරනවා උදව් කරනවා මම යාළුවෙක් කියනකොට යාළුවෙලා ඉන්නේ යාළුවා කියලා අපිට කියන්නේ. දැන් රූපේ ඇත්ත නොදන්නා කම නිසා ඒ රූපෙට කෙනෙක් කියලා සංහව ඇති වෙනකම් මම හිතනවා. මට දැන් තේරෙන්නේ මම කැමති කෙනෙක් හැටියට රූපේ. මට රූපේ කෙනෙක් කියලා දැනෙන්නේ අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාර කියලා ධර්මතා හතරකින් යුක්තයි. මෙහෙමයි පංචීපාදනස්කන්ධය හැදෙන්නේ. අම්මලා තාත්තලා අයියලා අක්කලා සත්‍ය පුද්ගලයෝ රන් රිදී මුතු නැණි කැඩිලා තියෙන හැටි යාට තේරෙනවා. එතකොට මේ ඔක්කොම හැදුනේ ඕමයි කියලා. ජයත්තේ මේ ආහාරපත්යෙන් හටගත් රූපයේ ආරම්භය ඇත්ත ඇති හැටි දැකලා ආහාරයෙන් හටගත්ත රූපය අනාත්මයි කියලා දැකලා සංහව ඇති වෙන විදිහට හිතින් කියින්කිරි නොකලේ නම් පුද්ගලයෙක් හැටියට නොපෙනෙන විදිහට හිතින් කියින්කිරි නොකලේ නම් මේ රූපේ පුද්ගලයෙක් කියලා සංහව ඇති වෙලා දුකෙන්නේ නෑ නේද කියලා බල උනෝයි බලන විදිහ හැදුන හැටි දැනගෙන තියෙනවා. ඔබ තමයි කියන්නේ ස්කන්ධයන් උදේවය ගන්න. ස්කන්ධයක් ගන්නවා පංච පදස්කන්ධය හැදෙන හැටි ගන්න. ස්කන්ධයන්ගෙන් බලනකොට ආහාර ප්‍රත්‍යේ පංච උපාදානස්කන්ධය බලනකොට අවිද්‍යා සංහා කර්ම අවිද්‍යාවෙන් යුක්තව සංහාව ඇති වෙන විදිහට හිතියෙන් කියින් කියින් කළා මේ ආහාරයට ආහාරය හැදුණු රූපෙට හිතින් කියින් කියින් කළයි කෙනෙක් හදාගෙන තියෙනවා කියන උත්තර මෙන්න මේක අයම් පංච ධම්මෝ පරිපක්කය සංගත අපරිපක්කාය මේකේ චේතෝ විමුක්තිය අයම් පඤ්ච ධම්මෝ පරිපක්කාය සංගත. කල්යාණ මිත්‍රතා සිල්වත් බව දස කතා වස්තු නිදුකින් අපහසුයෙන් උත්සාහයෙන් තොරව අහන්න පුළුවන් පරිසරයක් වීම සතර සම්‍යක් ප්‍රධාන දීර්යෙන් එක්වීම ස්කන්ධයන්ගේ උදේවය දන්නා නෝනේ දෙක. මෙන්න මේ ධර්මතා පහ නොමුහු කුල චේතෝ විමුක්තිය මොහු කිරීම පිණිස පවතින ධර්මතා පහ. අපරිපක්ඛාය මේගේ චේතෝ විමුක්තිය ඉනේ පංච ධම්මා පරිපක්ඛාය සංවත්තති. නොමුහු කුල චේතෝ විමුක්තිය මොහු කිරීම පිණිස මේගේ මෙන්න මේ ධර්මතා පහ පවතින. මේ ගිය සිල්වත් ගම්මේය ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවරව යන්න සංවරව ආචාර ගෝචර ඒ යුක්තව ආචාර ගෝචර සම්පන්නව අල්පමාතු වරදේයි දිය දන්නා සුළුව වසන්නේ සමාදන් කොට ශික්ෂාපද ඉක්මනේ යන මෙය කල්යාණ මිතුරන් ඇති කලන යහලුවන් ඇති කලන පුද්ගලයන්ට නැමුණු මහණු විසින් ඒකාන්තයෙන් කැමති කැමති වී සිල්වත් වෙනවා කියන ධර්මතාව ටික ලැබෙනවා කල්යාණ මිත්‍රයන් ඇති බව. මේ කියන්නේ අල්පේච්ඡ කතා, සම්තුෂ්ටි කතා, පල්වේක කතා, අසංකත කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන යන කෙලෙස් තුනී කරන සිතේ ආවරණ දුරලීමට හේතු වෙන නිවන පිණිස පවතින යම් කතාවක් වේද ඒකාන්තයෙන් සතර කලකිරීම පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස කෙලෙස් සංසිඳීම පිණිස ධාතිපීඩය දැන ගැනීම පිණිස නිවන පිණිස අවතීත මෙබඳු කතා කැමැති පරිදි අසන්නට ලබන සුළු සුවසේ ලබන සුළු මහත්සේ ලබන සුළු යන මේ කල්යාණ මිතුර නැති කලන යහලුවක් නැති කලන පුත්‍රයන් නැමුණු මහණුකින් දැනදී මේදී අකුසල දහම් පහ කරන පිණිස කුසල දහම් වඩුණු පිණිස දැඩි වැරෑතුව කුසල් දහම්හි නොබැහැලු වීර්ය ඇති යනමය කලන මිතුරන් නැති කලන යහළුවන් නැති කලන පුද්ගලයන් නැමුණු මහණුතුන් දැනති යුතුය. මේ ගිය උදේවැය දන්නා නිදුස්සු කලකිරීම පිණිස පවතින මොනවට දුක්ගෙවීම පිණිස පවතින ආර්ය මාර්ගයට පමුණවන ප්‍රඥාවෙන් යුක්තවන්නේ යන යමක් ඇද්ද මෙය කල්යාණ මිත්‍රයන් නැති කලන යහළුවන් නැති කල්යාණ යහළුවන්ට නැමුණු සිත් ඇති භික්ෂුව විසින් කරති මේ කියන්නේ ඒ මහණු විසින් මේ ධම් කියන්නේ කල්යාණ මිත්‍රතාව කියන එක වටිනෝමයි කියන එක පෙන්වනවා කල්යාණ මිත්‍රතාවයේ නිසාම සිල්වත් වෙන්න පුළුවන් කල්යාණ මිත්‍රතාවයේ නිසාම දස කතාවක් වහන්න පුළුවන් කල්යාණ මිත්‍රතාවයේ නිසාම ජීවිතය දෙන්න පුළුවන් කල්යාණ මිත්‍රතාවයේ නිසාම Uh, the talk was broken into for the convenience of listening. Click the next track to listen to the remainder of this talk.